literature. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ අදත් මේ විදවුදේ ඔබ අපි බලාගෙන ඉන්නේ සිතිජ සංభాෂණ සංවාදය ආරම්භ වෙන තුරු අද ඇත්තටම අපේ මේ සාකච්ඡාවට මම මිතුරෙක් කැඳෙන්නේ නැහැ මේ මැදිරියට නමුත් මම එක්තරා ශ්‍රේෂ්ඨ මිනිසෙක් කැඳෙව්වා ඒක මෙහෙමයි අපි අපේ පොඩි කතාවක් තියෙනවා අපි පොඩි ණයක් තියෙනවා මේ ශ්‍රේෂ්ඨයන්ට ණය තමයි සිතිජ මේ වැඩසටහනේ තේමා සංගීතය අපි ඔහුගෙන් ඉල්ලගත්තේ. ඒ එන්නියෝ මොරිකානෝ කියන ප්‍රතෙන්නියෝ මොරිකෝනි කියලා කියන ඉතාලි ජාතික සමහර 20 වෙනි සතවර්ෂයේ අති විශිෂ්ට සංගීතඥයන් අතර විශිෂ්ටෙක් තමයි මොරිකෝනේ කියන සංගීතඥ සමහරු දන්නවා ඔහුව චිත්‍රපටි සඳහා නැත්නම් ලෝකේ ඇමරිකානු යුරෝපීය චිත්‍රපටි සිය ගානකට සංගීතය නිර්මාණය කරපු ස්කෝ එක හදපු සංගීතඥයා විදිහට තමයි ඔහු විශේෂයෙන්ම ජනප්‍රිය. නමුත් ඔහු සම්භාව්‍ය සංගීත නිර්මාණ 100කට වඩා කරලා තියෙන යුරෝපා සංගීතයේ දැවැන්තෙක් සෑම අතින් ඔහුගේ ගීත සම්භාව්‍ය සංගීතය සහ චිත්‍රපට සංගීතය මොරිකෝනේගේ සංගීත විශාල දායාදේ තිබෙනවා. අපිට ඔහු කැඳවන්න සිද්ධ වුණේ ඒ පසුගිය ජූලි මාසේ ඔහුගේ අභාවය සිද්ධ වෙච්ච නිසා එක්තරා විදිහකට ණයක් ගෙවන්න උපහාරයක් වගේ තමයි අද අපි සිටිච්ච සංഭാෂණ මැදිරියට එන්නියෝ මොරිකෝනගේ සංගීතය කැඳවන්නේ. මේ වැඩසටහන ආරම්භ වෙන්නේ මොරිකෝනගේ තනුවක් මුල් කරගෙන තියෙන වාද්‍ය බෘන්දයකින් නිර්මාණය වෙච්ච සංගීතයක්. ඒක 1986 චිත්‍රපටයක The Mission කියන චිත්‍රපටියට අත් වශයෙන් ඒකේ one of the songs කියලා කියන්නේ එක්තරා ගීයක් ගීයක් කියලා කියන්නේ ගායනයක් නෙවෙයි නමුත් සංගීතමය කොටසක් විශේෂයෙන් එරිකෝනේ නිර්මාණය කරපු The Mission කියන චිත්‍රපටියට ගැබ්‍රියල් සෝබෝ කියලා මේ මේ කොටස නැත්නම් මේ ඛණ්ඩයට කියන්නේ ඒ ගැබ්‍රියල් සෝබෝ ගෝබෝ නිර්මාණයක් ඕබෝ සඳහා නමුත් ලෝකේ ඊටාම විශිෂ්ට වෙනත් සංගීත සංගීතඥයෝ නැත්නම් වාදකයෝ යෝයෝ මා වගේ වාදකයෝ විශේෂයෙන් තමන්ගේ මේ සංග්‍රහ තුලට මේ ගබ්‍රියෙල් සෝබෝ සංගීතය නැත්නම් ඒ පටය අරගෙන මේ එය යොදාගෙන තියෙනවා යෝයෝමා ඇත්ත වශයෙන් විශේෂයෙන්ම මොරිකෝනත් එක්ක දීර්ඝ කාලයක් එකට වැඩ කරලා වෙනම සංගීත ප්‍රසංගයක් ඔහු පැවැත්වුවා මොරිකෝන සමග. ඒක වෙනම අපි දවසක කල්පනා කරන්න ඕන. නමුත් ඉස්සෙල්ලා මම කැමති අපි ටිකක් අහමු මේ ඔබ අහන සාමාන්‍යයෙන් ඔබ අහන සිතිජ සංഭാෂණයේ තේමා සංගීතයේ මුල් සංගීත ඛණ්ඩේ නැත්නම් ඒකේ ඔරිජිනල් එක ඒකේ ඕබෝ වාදනය තමයි දැන් ඔබ අහන්න යන්නේ. මේක මිෂන් කියන චිත්‍රපටියට මොරිකෝනේ ලියපු සංගීත ඛණ්ඩය. ඔබ ඇසුවේ 1986 The Mission කියන ඇමරිකානු චිත්‍රපටයේත් එන්නියෝ මොරිකෝනේ ලියපු සංගීතයෙන් කොටසක්. ඒක අර ගබ්‍රියෙල් සෝබෝ කියන සංගීත කොටස. මේ ස්කෝ එකට නැත්නම් මේ චිත්‍රපටයේ මේ සංගීතයට සවිශේෂයෙන් මේ මේ කොටස නිසා ඒක අර ඇමරිකාවේ උපහාර දක්වන සර්ටිෆයි කියන්නේ gold Uh, gold record නැත්නම් certified gold record කියන සම්මානය ලැබපු සංගීත කණ්ඩායමක්. මොකද ඒ පැටි ලක්ෂ 5කට වඩා විකුණුනා විකුණුනාම මේ සම්මානය uh, සංගීත කණ්ඩයකට නැත්නම් වාද්‍ය සිම්ෆනියකට හෝ වෙනත් දෙයකට ලැබෙනවා ඇමරිකාවෙන්. ඒතර මේක certified gold record එකක් තමයි ඒ කොටසක් තමයි ඔබ හැව්වේ. එන්නියෝ මොරිකෝනේ අවුරුදු 92ක් ජීවත් වෙලා පසුගිය ජූලි මාසයේ අභා ප්‍රාප්ත වුණේ. එතකොට වශයෙන් ඔහු අවසාන දක්වා වැඩ කරමින් හිටියා. ඒ ඔහුගේ මිය යෑමටත් හේතුව හදිස්සි අනතුරක් වැටීමෙන් ඇතිවෙච්ච සංකීර්ණතාවයක් නිසා ඇතිවෙච්ච දෙයක්. ඔහු මා කිව්වා ඉතාලියානු සංගීතඥයෙක් ඔහු කිසිම දිනක ඉතාලියෙන් පිට ගිහිල්ලා ජීවත් වුණේ ඇමරිකාව විශාල වශයෙන් ඇමරිකානු චිත්‍රපටි වලට ඔහු සංගීත ඇමරිකාවේ සහ යුරෝපීය චිත්‍රපටි වලට සංගීත සැපෙව්වා. ඔව් දෙකටම ඉතාලියේ ජීවත් වුණේ. ඔහු විශේෂයෙන් ලෝකේ ප්‍රචලිත වෙන්න පටන් ගත්ත ප්‍රකට වෙන්න පටන් ගත්තේ ඇමරිකාවේ වෙස්ටර්න්ස් කියලා අපි හඳුන්වන මේ ඔබ දන්න කව්බෝයි චිත්‍රපටි, ගෝපාලි චිත්‍රපටි, ඊටාම මේ ප්‍රකට සහ ඊටාම ජනප්‍රිය චිත්‍රපටි ධාරාවකට සිබ් ජෙලියොන්ගේ චිත්‍රපටි ඒ ධාරාවකට සංගීතය සැපීම නිසා මුල්ම ඒ චිත්‍රපටි ශ්‍රේණියෙන් පළවෙනි චිත්‍රපටිය තමයි ලෝකයේ නැත්නම් සංගීතයත් නිසා ගාක් වේගෙන් ජනප්‍රිය චිත්‍රපටිය තමයි 1966 The Good, The Bad and The Ugly කියන චිත්‍රපටිය අපේ ඉතාම මේ කුඩා කාලේ අපේ අපේ යෝන් ජනයාගේ කුඩා කාලේ අපේ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක්. අපි පොඩ්ඩක් අහමු The Good The Bad and The Ugly චිත්‍රපටයේ ස්කෝර් එකෙන් මේ මොරිකෝනේගේ ලෝක ප්‍රකට ඇතුළේ දෙවන්ත බලපෑමක් පස්සේ මේ චිත්‍රපටයේ සංගීතය අනෙකුත් uh, සංගීත අධ්‍යක්ෂකවරුන්ට ඉතාම පදින් බලපෑවු සංගීත වෘන්දයක් නැත්නම් කොටසක් ඛණ්ඩයක් uh, කියලා uh, සැලකෙනවා මේ මේ ආරම්භක වාදනය නැත්නම් සංගීතය අපි පොඩ්ඩක් ඒක අහමු මිතුරනි මේක එක්තරා හැරවුම් ලක්ෂයක් සිනමා සංගීතයේ පොදුවේ ඒ වගේම එතනින් සිට පටන් ගත්ත අර වෙස්ටර්න් සිනමා ධාරාවේ මේක අතවසින් ආරම්භක සංගීතය ආරම්භක සංගීත වෘන්දය මෙතනින් පස්සේ මොරිකෝනේගේ නම ලෝකෙ ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. මොරිකෝනේ ආරම්භක වශයෙන් ට්‍රම්පට් වාදකෙක් 40 ගණන්වල ඔහු තරුණ ට්‍රම්පට් වාදකෙක් විදිහට ඇවිල්ලා ටික ටික තමන්ගේ ස්ව නිර්මාණ වලින් සහ පරිශනාත්මක නිර්මාණ වලින් ඉතාලියේ ක්‍රමානුකූලව ප්‍රසිද්ධ වෙලා ඊට පස්සේ අත් වශයෙන් 60 ගණන් වල වෙනකොට හොලිවුඩ් සිනමා ලෝකයේ හොදියා බලන්න පටන් ගන්නවා 2016 වෙනකොට කියන්නේ ඉතා මෑතදී ගණන් කරලා බැලුවොත් මේ ගණනයන් කරලා තියෙනවා ඔහුගේ සිනමාව හා සම්බන්ධ සංගීත වාද්‍ය වෘන්ද නැත්නම් වාද්‍ය නිර්මාණ වල හඬ පටි රෙකෝඩ්ස් නැත්නම් තැටි ආදී දේවල් ලෝකේ පුරා එවනකොට විකිනලා කියන 2016 වෙනකොට මිලියන 70ක්. ඒ වගේම ඔහු අත් වශයෙන් ඇමරිකාව විතරක් නෙවෙයි යුරෝපයේ තාම වැදගත් අධ්‍යක්ෂවරු ගණනාවක් එක්ක ඔහු වැඩ කරලා තියෙනවා. වගේම සින් ඇමරිකන් අය දැන් ඔලිවර් ස්ටෝන් වගේ අය අපි කලින් කිව්වා සර්ජියෝ ලියෝන්, ටෝනටෝර්, වොරන් බීටි ටරන්ටිනෝ uh, වගේ ඉතාම ප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරුත් එක්ක ඔහු උන්ට uh, සංගීතය ලබා දීලා තියෙනවා 1978 FIFA FIFA uh, World Cup එකේ ජාත්‍යන්තර තරඟාවලියේ නිල සංගීතයත් ඔහු තමයි නිර්මාණය කරේ අපි තව එක සංගීත ඔහුගේ නිර්මාණයක් අහමු මේ වෙස්ටර්න් සීරීස් එකේ for a few dollars more කියන සිනමා කෘතියට ඔහු ලියූ සංගීත ඛණ්ඩ. for a few dollars more කියන චිත්‍රපටයට ඔහු ලියපු සංගීත කණ්ඩයෙන් කොටසක් uh, මොරිකෝනෙට ඔස්කා සම්මාන 6ක් ලැබිලා තියෙනවා ඔහුගේ ජීවිත කාලය ඇතුළතදී. ඒ ග්‍රැමි අවෝඩ්ස් නැත්නම් ග්‍රැමි සම්මාන 3ක් ලැබිලා තියෙනවා. ඊගාට ගෝල්ඩන් ග්ලෝබ් යුරෝපියන් සම්මාන 3ක් ඔහුට ලැබිලා තියෙනවා. තව මම හිතන්නේ මේ ලයිස්ට් අපි කියුවොත් අපිට අපිට ඒකම කියෝ කියලා හින්ද වෙනවා. මම කැමතියි ඔබට තව uh, සංගීත නිර්මාණයක් ඔහුගේ අහන්න දෙන්න. අර World Cup එකට FIFA World Cup එකට ඔහු සංගීතය ලියපු 70 වසරෙම ඊටාම විශිෂ්ට සිනමා කෘතියකටත් සිනමා කෘතීන් ඔබ දන්නා සිනමහා රූපවාහිනී කෘතීන් 400කට වඩා ප්‍රමාණයකට මොරිකෝනේ සංගීතය සපයලා තියෙනවා 78 Days of Heaven කියන චිත්‍රපටයට ඔහු සංගීත සැපෙවුවා ඒකත් සැලකෙනවා සංගීත ලෝකයේ සිනමා සංගීත ලෝකයේ ඊටාම විශේෂ මංකඩක් අවස්ථාවක් විදිහට මම ඔබට ආරාධනා කරනවා Days of Heaven චිත්‍රපටයේ මොරිකෝනගේ සංගීතයෙන් පොඩ්ඩක් රස විඳින්න. සකිරන්ද ඔබට ඇහෙන්නේ නැති තව අවුරුදු 10කින් විතර වගේ එන්න નિયમિત මේක 78 වසරේ the days of heaven චිත්‍රපටයට ඔහු ලියපු සංගීත කණ්ඩයක් අපි ඇහුවේ ඒකේ හුඟක් ගායන වෘන්දය පාවිච්චි කරනවා මොනිකෝනේගේ එක විශේෂ පැත්තක් තමයි මේ අති දැවැන්ත විශාල මේ ගායන වෘන්දයන් සමග සම්බන්ධ කරපු සංගීත වාදන වාද්‍ය නිර්මාණ ඔහුගේ සිනමා කෘතීන් සහ සම්භාව්‍ය කෘතීන් තුළ බොහෝ වෙලාවට අපිට අහන්න පුළුවන්. දැන් මිෂන් චිත්‍රපටියත් එවැනි මේ තේමාව තමයි වෙනම ගලවලා අරන් ඔහු මිෂන් චිත්‍රපටියේ ගබ්‍රියල් සෝබෝ සංගීත කණ්ඩය සඳහා යොදවන්නේ. ඔහුගේ වෙස්ටර්න් සීරීස් එකේ එක අවස්ථාවක් තියෙනවා Once Upon Time in the West කියන චිත්‍රපටයක් විශේෂ චිත්‍රපටයක් සංගීතය සම්බන්ධයෙන් එහි සංගීතය සංගීත තැටිය වාර්තා වෙන අවුරුදු 10ක විතර ඇතුළත මිලියන් 10ක් කොපි විකිණිලා තියෙනවා. ඒ කියන්නේ අති අති විශාල වශයෙන් ලෝකේ පුරාම ජනප්‍රිය වෙච්ච මහා ජනප්‍රිය බායක මම හිතන්නේ 20 වෙනි සතවර්ෂයේ තවත් සංගීතඥයෙක් අපිට හොයන්න නැහැ. එන්ජියෝ මොරිකෝනේ වගේ પરම්පරා අතර විහිදෙමින් වර්ෂ කියන දශකයකට දශක පහකට වඩා කාලයක් තිස්සේ සංගීතය මේ ලෝකේ පුරා රසිකෙන්ට ලබා දෙමින් වැඩ කරපු එවැනි උත්තුංග කායක් නිර්මාණ කායක් මම හිතන්නේ අපේ ජාත්‍යන්තර තලයේ පවා නැවත සොයාගන්නට ලැබෙන්නේ නැහැ. අපේ කාලය අවසන් වෙන නමුත් අවසාන වශයෙන් මම කැමැති ඔබට ආරාධනා කරන්න තව එක සංගීත කණ්ඩයක් අහන්න අපේ අපේ මේ වැඩසටහනට මලින්ත දේශප්‍රිය තාක්ෂණික සහයෝග දෙන්න අපි ඔහුටත් ස්තුතිවන්ත වෙන අතරේ ඒ අර වෙස්ටර්න් සීරීස් එකේටම එකටම අයිති එකක් නමුත් මේක විශේෂ වශයෙන් වෙන් කරලා අඳුනගන්නවා සංගීතකාමීන් මේක ඔහු ලිව්වේ ඔබ අර කලින් අහපු The Good The Bad and Ugly කියන ගෝපාලි චිත්‍රපටයට ලියපු The Ecstasy of Gold කියන විශේෂ ඒකට අයිති වෙනම අපි අඳුනගන්න සංගීත නිර්මාණයක්. අපි ඒ සංගීත නිර්මාණයත් අහලා මේ වැඩසටහන අපි සම්පූර්ණයෙන් ප්‍රණාමය දක්වන්නේ එක්තරා විදිහකට ණයක් ගෙවනවා වගේ එන්නියෝ මොරිකෝනි කියන ඉතාලි ජාතික සංගීතඥයාට ඔහුගේ සංගීත ඛණ්ඩයක් තමයි ඔහු මිෂන් චිත්‍රපටයට ඔහු ලූපු සංගීත ඛණ්ඩයක් තමයි අපි අපේ තේමාව වශයෙන් දැන් මාස ගණනාවක් තිස්සේ මේ සිතිජ සම්භාෂණාගාරයේදී පාවිච්චි කරේ අපි ඔහුගේ නම මතක් කරමින් ඔහුට උපහාර දක්වමින් ඔහුගේ මේ අද අපිට අහන්න පුළුවන් අවසාන සංගීත කණ්ඩය අපි අහමු The Ecstasy of Gold